දේශකයාණන් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝා ඥානීද ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පින්වත් ඔබ අප සීල දෙනා වෙන්න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 චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානී කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධා ආකංකමානෝ ආනන්ද තථාගතෝ කප්පං වාතිත්තේය කප්පාවසේ සංවාතී ති ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වතුනි පින්වතියන් මේ ධර්මානුශාසනාව සඳහා අපට ආරාධනා ලැබුණේ කුද්දක නිකායේ උදාන පාළියේහි ජාත්‍යන්ත වග්ගයෙහි එන ආයු සංඛාර වස්සජන සූත්‍රය ආශ්‍රයෙන් ධර්මදේශනාව සිදු කරන හැටියටයි. ඒ අනුව පින්නතුනි මම මාත්‍රිකා පාඩයක් ඉදිරිපත් කළා. තථාගතස්සකෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා ආදි වශයෙන් එම ආයු සංඛාර වොස්සජන සූත්‍රයට අන්තර්ගත පාඨයක් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට ඇති මෙම ආයු සංඛාර වොස්සජන සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර කළ පුවත පිළිබඳවයි ලෞතර බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවේ වැඩ සිටිනවා. වේසාලියන් විහෙරති මහා වනේ කූටාගාර ශාලායන්. ආදි වශයෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳවයි. උන්වහන්සේ විශාලා මහනුවර පිඩු පිණිස හැසිරিলা. පිණ්ඩපාතය සිද්ධ කරලා ආනන්ද හාමුදුරුව අමතලා උපස්ථායකයන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා ආනන්දෙයිනි හිඳිනා ඇතිරිය නැත්තං නිසීදනය ගන්න අද දිවා විහරණය සඳහා චාපාල චේතිය වෙත යන්නට කැමතියි කියලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව නිසීදනය අරගෙන බුදුරජාණන් වහන්සේ සමග චාපාල චේතිය තියෙන තැනට වඩිනවා දිවා විහරණය සඳහා. එතනට ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පිංගුතුනි රමණීයන් ආනන්ද වේසාලී රමණීයන් උදේන චේතියන් රමණීයන් ගෝතමක චේතියන් රමණීයන් සත්තම්බ චේතියන් රමණීයං බහුපුත්තං චේතියං රමණීයං චාපාලං චේතියං ආනන්ද මේ විශාලාව මේ උදේන චෛත්‍යය ගෝතමක චෛත්‍යය සත්තම්බ චෛත්‍යය බහුපුත්තක චෛත්‍යය චාපාල චෛත්‍යය බොහොම රමණීයයි අලංකාරයි කියලා එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද හාමුදුරුව අමතා විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකක්ද මේ? උන්වහන්සේ පැහැදිලි කරනවා ආනන්දේනි යම් කිසි කෙනෙකුට යම් කිසිවෙක් විසින් සතර 이르දිපාද වඩන්නේ නම් ඔහුට ආයු කල්පයක් හෝ ආයු කල්පයකට වැඩි කාලයක් සිටිය හැකි බව මෙහිදී විශේෂයෙන් දේශනා කරනවා. එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා ආනන්දේනි ගෞතමයන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ඉද්ධිපාද වැඩූ නිසා උන්වහන්සේට ආයු කල්පයක් වැඩ සිටින්න පුළුවන්. කොහොමද එහෙම දේශනා කරන්නේ? තථාගතස්සකෝ ආනන්ද. චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා. ආනන්දේනි තථාගතයන් වහන්සේ මේ සතර ඉර්ධිපාද භාවිතා වැඩූ නිසා ඒ වගේම බහුලී කතා බහුල වශයෙන් කරන ලද නිසා යානී කතා යුක්ත යානයක් විදිහට කරන ලද නිසා වත්තු කතා පිහිටන තනක් මෙන් කරන ලද නිසා අනුත්ථිතා සිද්ධ කරන ලද නිසා ಪರಿචිතා මනාව පුහුණු කරන ලද නිසා සුසමාරද්ධා මනාව නිපදවන ලද නිසා ආනන්ද තථාගතෝ කප්පං වාතිත්තේය ආනන්දය තථාගතයන් වහන්සේ කල්පයක් හෝ සිටින්නේය ඒ වගේම කප්පාවසේසං වා කල්පයට සමාන කාලයක් හෝ නැත්නම් වැඩි කාලයක් හෝ සිටින්නේය කියලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේට ආයු කල්පයක් හෝ ඒ ආයු කල්පයකට වැඩි කාලයක් හෝ වැඩ සිටින්නට පුළුවන්කම තියෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේ සතර ඍද්ධිපාදයන් වැඩූ නිසා, පුහුණු කළ නිසා, භාවිත කළ නිසා. නමුත් පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය ආනන්ද හාමුදුරුවොත් එක්ක සඳහන් කරන වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මේක තේරුම් ගන්න තරම් හැකියාවක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. උන්වහන්සේට මේ බුද්ධ ප්‍රකාශය අවබෝධ කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ සූත්‍රය සඳහන් කරනවා ඒකට හේතුව. ඒ තමයි යං තං මාරේන පරියුට්ඨිත චිත්තෝ. ඒ කියන්නේ මාරයා විසින් මඩනා ලද සිතත් එකුසේ ආනන්ද හාමුදුරේ වෙලාවේ ක්‍රියාත්මක වුණේ ක්‍රියා කළේ මාර්යා විසින් මඩනාලඳ සිත් ඇති එක්කෙනෙක් වගේ මාරාවේශ කෙනෙක් වෙච්ච අවස්ථාවක වගේ තමයි ආනන්ද හාමුදුරුව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව උන්වහන්සේට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නැති නිසාම මොකද උනේ? ආනන්ද හාමුදුරුවන්ට කියන්න බැරි වුණා බුදුහාමුදුරන්ට. තිට්ඨතු බන්තේ භගවා කප්පං. තිට්ඨතු සුගතෝ කප්පං. බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කියලා ආනන්ද හාමුදුරන්ට ආරාධනා කරන්න බැරි වුණා බුදුහාමුදුරුව වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ කල්පයක් වැඩ හිටින්න දෙව් මිනිසුන්ට සැප පිණිස වැඩ පිණිස අර්ථචර්යාව පිණිස වැඩ ඉන්න කියලා ආනන්ද හාමුදුරන්ට ආරාධනා කරන්න බැරි වුණා. බුදුහාමුදුරුව දෙවන වතාවටත් ප්‍රකාශ කළා. ආනන්ද තථාගතයන් වහන්සේ සතර යුද්ධපාද වැඩ වූ නිසා ආයු කල්පයක් හෝ වැඩි කාලයක් ඉන්න පුළුවන්. දෙවෙනි වතාවෙත් ආනන්ද හාමුදුරන්ට තේරුණේ නැහැ. බුදුහාමුදුරුව තුන්වෙනි වතාවෙත් එහෙම දේශනා කරනවා. ඒත් ආනන්ද හාමුදුරන්ට තේරුණේ නැහැ. ආනන්ද හාමුදුරුව ආරාධනා කළේ නැහැ. ටික වෙලාවක් ගියහම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට නැවත දේශනා කරනවා. ගච්ඡ ත්වං ආනන්ද යස්ස දානං කාලං මඤ්ඤසි යන්න ආනන්ද ඔබ දිවා විහරය විහරණය කරන්න. ආනන්ද හාමුදුරුව ආරාධනා කළේ නෑ බුදුහාමුදුරන්ට. ඒ නිසා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේනි යන්න. ගිහිල්ලා දිවා විහරණය කරන්න විවේක ගන්න. එහෙම දේශනා කළාම ආනන්ද හාමුදුරුවොත් පදක්ඛිනං කତ୍වා අවිදූරේ අඤ්‍යතරස්මින් රුක්ඛ මූලේ නිසීදි බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කරලා වැඳලා නුදුරේ තිබුණ තවත් ගහක් මුලකට ගිහින් දිවා විහරණය සඳහා පහසුවෙන් ඉඳගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ සමීපේ කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේට ටික දුරක් ඈතින් ආනන්ද හාමුදුරුව වැඩ ඉන්නවා. පිඟුතුන් චිත්ත රූප මවා ගන්න. ඕන් ඔය වෙලාවේ බුදුහාමුදුරු ළඟට සමීප වෙනවා එනවා කවුද? මාරයා. මේ වෙලාවේ මාරයා එනවා එතනට. ඇවිදින් මාරයා ඇවිදින් කියනවා බුදුරජාණන් වහන්සේට පරිනිබ්බාතු දානි භන්තේ භගවා පරිනිබ්බාතු සුගතෝ පරිනිබ්බාන කාලෝ දානි බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පරිනිබ්බාතු දැන් පිරිනිවන් පාන්ට පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනිවන් පාන්න පරිනිබ්බාන කාලෝ දානි බන්තේ ස්වාමීනි මේ ඔබ වහන්සේට දැන් පිරිනිවන් පාන්න සුදුසු කාලයයි ඔබ වහන්සේට මා පෙර ආරාධනා කළාම කිව්වා මේ ශ්‍රාවක සංඝයා වික්ත විනීත විශාරද වෙනකන් මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙනකන් පිරිනිවන් පාන්නේ නැහැ. කවදා හරි භික්ෂු සංඝයා ශ්‍රාවක සංඝයා ඒ தത്വයටපත් වුනහම පිරිනිවන් පානවා කියලා. ස්වාමීනි ශ්‍රාවක සංඝයා දැන් ඒ தത്വෙටපත් වෙලා අවසానයි. ඒ නිසා ඔබ වහන්සේ එදා කියපු පොරොන්දු විදිහට සුගතයන් වහන්සේ පිරිනුවන් පාවතාරාට. මෙන්න මාර්ය ආරාධනා කළා. ආයු කල්පයක් වැඩ ඉන්න කියලා ආනන්ද හාමුදුරන්ට බුදුහාන්ට ආරාධනා කරන්න බැරි වුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මාර්යා පාපී මාර්යා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා පිරිනිවන් පාන්න කියලා. ආනේ වෙලාවේ පිඟුතුනි එවං උත්තේ භගවා මාරං පාපිමන්තං ඒතදගොච්ච එහෙම කිව්වහම භාග්‍යතුන් වහන්සේ පාපි මාරයාට මෙන්න මෙහෙම කියනවා මොකක්ද? අපොසුක්කෝ ත්වං පාපිම හෝහි පාපි මාරය ඔබ වෙහෙසෙන්න එපා න චිරං තථාගතස්ස පරිනිබ්බානම් භවිස්සති නොබෝ කලකින්ම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙනවා ඊතෝ තින්නම් මාසානම් අච්චයේන තථාගතං පරිනිබ්බායිස්සති මෙතෙන් සිට ඉදිරියට මාස 3ක් ගිය තැනදී තථාගතයන් වහන්සේ පිරිනුවන් පානාසේක කියලා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය කරනවා ආයු සංඛාර කරනවා දැන් පින්වතුන්ට පැහැදිලි මොකක්ද සිදු වෙන්නේ මාරයා විසින් ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාවට අනුව මාරයාට සඳහන් කරන්නේ ඔබ වෙහෙසෙන්න එපා තථාගතයන් වහන්සේ තවත් මාස 3කින් පිරිනිවන් පාවදාරනවා කියලා. තමන්ට තවත් ඉදිරියට ජීවත් වෙන්නට තියෙන අවස්ථාව උන්වහන්සේ අතහරිනවා. මාස 3ක් ජීවත් සඳහා අවශ්‍ය කරන සමාධිය බුදුරජාණන් වහන්සේ ඇති කරගන්නවා. ඔන්න ඕකට කියනවා මොකක් කියලාද? ආයු සංස්කාරය කියලා. නැත්නම් ආයු සංස්කාරය අතහැරීම කියලා. උන්වහන්සේ ජීවිතයේ පිළිබඳ කටයුතු කරන්නේ තවත් මාස 3කට පමණයි. සමාධිය ඇති කරගන්නේ තවත් මාස 3කට පමණයි. ඉන් එහාට සමාධිය ඇති කරගන්නේ නෑ. එතනින් අතහරිනවා. ආන්න ඒකට අපි කියනවා ආයු සංඛාර අතහැරීම කියලා. ඒ මොහොතේම පින්වුතුනි මේ මහා පොළොව ගිගුරුම් දෙන්න පටන් ගත්තා. සෙලවෙන්න පටන් ගත්තා. කම්පා වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ නමක් ආවි සංස්කාරය අතහරිනවා කියන්නේ මේ මහ පොළොවට දරන්න බැරි බරක් එතන තියෙනවා. ඒ නිසා මේ මහ පොළොව උසුලන්නේ නැහැ. මහ පොළොවට ඒ වේගය දරන්න බැයි නිසා මහ පොළොව කම්පා වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ හා සම්බන්ධව මේ ස්වභාව ධර්ම සිදුවන සිදුවීමක්. දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියේ ඉර්ධිපාද වැඩූ තථාගතයන් වහන්සේට ආයු කල්පයක් ජීවත් වෙන්න පුළුවන් බව වැඩ සිටින්න පුළුවන් බව දැනුම් දුන් නිසා දැනුම් දුන්න නිසා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා. එතකොට ආයු කල්පයක් වැඩ ඉන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ කුමක් නිසාද? සතර irdipaද වැඩ නිසා. දැන් එහෙමනම් අපේ අවධානය යොමු කරන්න ඕන මේ ධර්මදේශනාවේ මොහොතකට මොකක්ද මේ සතර irdipaද කියලා කියන්නේ? සතර irdipaද. පින්වතුනි නිවන සඳහා වැඩි යුතු ධර්ම කොටාස රාශියක් තියෙනවා. නිවන සඳහා වැඩි යුතු, භාවිත කළ යුතු, අනුගමනය කළ යුතු. නැවත නැවත පුහුණු කළ යුතු ධර්ම කොටාස රාශියක් තියෙනවා. ඒ අතර සුවිශේෂයි ඔබ අහලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට ඒ අතර තියෙනවනේ චතු සතිපට්ඨාන, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරය, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්බෝධ්‍යංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සියල්ලේම එකතුව 37ක් වෙනවා. අන්නේ කාරණා 37ට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම කියනකොට ඔබට ඇහුණා එතන තියෙනවා සතර irdipaද. irdipaද හතරක් තියෙනවා. ඒවා නිවනට අවශ්‍ය කරන බෝධ්‍යංග ධර්ම. නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ධර්ම කොටාස හතරක්. පින්වතුනි එතකොට මෙන්න මේ සතර 이르දිපාද පිළිබඳව අංගුත්තර නිකායේ චතුරිද්දිපාද සූත්‍රය සඳහන් කරනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. පින්වතුන් හොඳින් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරා. මොකක්ද කියන්නේ? රාගස්ස භික්ඛවේ අභිඤ්ඤාය චත්තාරෝ ධම්මා භාවේ තම්මා. චත්තා රාගස්ස භික්ඛවේ අභිඤ්ඤාය. මහණෙනි රාගය කියන එක මනාව දැන අවබෝධ කර ගැනීම සඳහා. දැන් පින්වතුනි රාගය පිළිබඳව මනා දැන අවබෝධය සඳහා මේ පෘථග්ජන සමාජය තුළ ජීවත් වෙන ඔබට අපට රාගය පිළිබඳ මන අවබෝධයක් තියෙනවද? අපි රාගය කියන වචනේ අහලා තියෙනවා, රාගය ප්‍රහීන කළ යුතුයි කියලා අහලා තියෙනවා. නමුත් අපි මේ රාගය කියන එක හරියට දැන අවබෝධ කරගෙන නැහැ. හරියට අපි මේ රාගය දැනගෙන තියෙනවා නම් අවබෝධ කරගෙන තියෙනවා නම් එහි ආදීනව අපිට තේරෙනවා නම් අපි රාගයේ නැවත නැවත ඇලි ඇලි කටයුතු කරන්නේ නේ අපි උත්සාහ කරනවා රාගයේ විරාගී බවට පත් වෙන්න. නමුත් සාමාන්‍ය පෘථග්ජනයාගේ ස්වභාවය කොහොමද? රාගයෙන් තව තවත් ගැඹුරට ඇදෙන්න තමයි උත්සාහ කරන්නේ රාගයෙන් මිදෙන්න නෙමෙයි. ඒ නිසා රාගය පිළිබඳව මන අවබෝධයක්, මන වැටහීමක් අපට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරිද්ධිපාද සූත්‍රයේදී රාගස්ස වික්ඛවේ අභිඥාය. මහණෙනි මේ රාගය පිළිබඳව මනාව දැන ගැනීම සඳහා චත්තාරු ධම්මා භාවේතබ්බා ධර්ම හතරක් වැඩි යුතුයි. පුහුණු කළ යුතුයි. රාගය පිළිබඳව දැනගන්න නම් ඔන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකක්ද කරන්න ඕන? ධර්මතා හතරක් මනාව පුහුණු කරන්න ඕන. ආන්න ඒ ධර්මතා හතර තමයි මොනවද? සතර irdipaද. මොනවටද සතර irdipaද කියලා කියන්නේ? ඡන්ද, විරිය, චිත්ත, විමංශා. මෙන්න මේ සතර කොටාසය. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන. ඔය හතරට කියනවා සතර ඉද්ධිපාද. එහෙනම් රාගය පිළිබඳව මනාව කරුණු දැනගන්න නම් මේ කියන සතර ඉද්ධිපාද පුහුණු කරන්න ඕන. පුහුණු කරනකොට, භාවිත කරනකොට, බහුලීකృత කරනකොට ඒ පිළිබඳව මනාව අවබෝධ කරගන්න පුළුවන්. පින්තුනි රාගය කියලා කියන්නේ නිවන ලැබීමට තියෙන ප්‍රධාන බාධකයක්. නිවන අපෙන් දුරු කරන්න තියෙන ප්‍රධාන බාධකයක් තමයි රාගය. රාගය කියන්නේ මොකටද? ඇලීමට. පංචකාම සම්පත්වල ක්ලේශ ධර්මවල අපි ඇලෙනවා. ආන්නේ ඇලෙන එකට කියනවා රාග කියලා. එතකොට නිවනේ අනිත් පැත්ත තමයි රාගය. රාගයේ අනිත් පැත්ත තමයි විරාගය නැත්තම් නිවන. එහෙනම් මේක පෙරලන්න ඕනේ. කන පිට ගහන්න ඕනේ. ආන්න ඒ කන පිට ගැසූ දවසකට අපි කියනවා රාගක් ක්ෂය කළා කියලා නැත්නම් රාගය ක්ෂය කළා නැති කළා කන පිට හැරෙවුවා කියලා. යම් කිසි විදිහකින් මේ රාගයේ අනිත් පැත්ත තියෙන විරාගය මතු කරගන්න පුළුවන් නම් ආන්න එතකොට කියනවා රාගක්ඛයෝ නිබ්බාන රාගය ක්ෂය කිරීමම නිර්වාණයයි එහෙනම් දැන් අපිට පැහැදිලිනේ මේ කියන රාගය බරපතලයි ඒ රාගය නිසා අපි මේ ලෝකයට බැඳෙනවා. ලෝකයට බැඳෙන්න තියෙන ඒ රාගය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියන සතර ඉර්ධිපාද ධර්ම පිළිබඳ මන අවබෝධයක් වැටහීමක් තිබුණොත් පමණයි. ඊළඟට අංගුත්තර නිකායෙම සඳහන් කරනවා පින්වතුනි සික්ඛා දුබ්බල්ය ඉදිපාද සූත්‍රයේ මේ සික්කා ඉද්ධිපාද සික්කා දුබ්බල්ල ඉද්ධිපාද සූත්‍රයේ සතර ඉර්ධිපාද පිළිබඳව පංචශීල ප්‍රතිපදාව මනාව පුහුණු කරන්නට නම් ඒ ප්‍රතිපදාව තුළ මනාව කටයුතු කරන්න නම් ඒක ප්‍රතිපත්තියක් විදිහට පුරන්නට නම් සතර 이르දිපාද වඩන්න ඕන කියලා. අපි පන්සිල් සමාදන් වෙනවා. පංචශීල ප්‍රතිපදාව අපි ළඟ තියෙනවා. නමුත් මේ පංචශීල ප්‍රතිපදාව අර්ථවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ නිවැරදිව ප්‍රතිපත්තියක් විදිහට පුරන්න පුළුවන්කම තියෙන්නේ අපිට සමාදන් වෙන්න පුළුවන්. පාණාතිපාතා වේරමණී කියලා. අදින්නාදාන වේරමණී කියලා. නමුත් අපි මේක ප්‍රතිපත්තියක් විදිහට ගත කරනවා නම් නිකම්ම නිකන් කියෙව්වාට මදිනේ. මේක ප්‍රතිපත්තියක්නේ පංචශීල ප්‍රතිපදාව. ඒක ප්‍රතිපදාවක් විදිහට පුරනවා නම් ඒකට අපිට ගොඩාක් අනුබල දෙනවා මොකක්ද? සතර ඍද්ධිපාදයන්. ඊළඟට සංයුක්ත නිකායේ අසංගත වර්ගයේ තියෙනවා ඉද්ධිපාද කියලා සූත්‍රයක්. ඒ සංයුක්ත නිකායේ තියෙන ඉද්ධිපාද සූත්‍රයෙන් කියනවා පින්වතුනි මහණෙනි නිවන් මඟ කවරේද යත් සතර ඉර්ධිපාදයෝය. දැන් ඔන්න තේරුම් ගන්න පිංගුතු. නිවන් මඟ කවරේද? බුදුහාමුදුරුවෝ මම යහන්නේ. උන්වහන්සේම උත්තර දෙනවා එනම් සතර 이르දිපාදයෝය. එහෙනම් දැන් නිවන සමානයි සතර 이르දිපාද සතර 이르දිපාද සමානයි නිවන. නිවන වඩනවා නම් කරන්න ඕන මොකද්ද? සතර 이르දිපාද වඩන්න ඕනි. සතර 이르දිපාද වැඩිවීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? නිවන සාක්ෂාත් වීම. අනේ ඒ උතුම් නිර්වාණ අවබෝධය සඳහා සතර ඍද්ධිපාද අවශ්‍යයි. ආන්න ඒ සතර ඍද්ධිපාද තමයි තථාගතයන් වහන්සේ වැඩිවි. ඒ සතර ඍද්ධිපාද වැඩූ නිසා තමයි උන්වහන්සේට ආයු කල්පයක් වැඩ සිටින්නට පුළුවන් ශක්තිය තිබුණේ. ආරාධනාවක් ලැබුණා නම් උන්වහන්සේ ආයු කල්පයක් වැඩ ඉන්නවා. ආයු කල්පයක් කියලා කියන්නේ එදා කාලේ හැටියට සාමාන්‍ය පුද්ගලයෙකුගේ උපරිම ආයු කාලය හෝ ඊට වැඩි ආයු කාලයක්. එහෙම නැතුව අවුරුදු 10 12000ක් වැඩ ඉන්නවා කියන එක මෙතන අර්ථවත් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ දැන් මේ කියපු සතර 이르දිපාද කියන එකේ ඉද්දි සහ ඉද්දිපාද කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් විමසා බැලුවොත් විසුද්ධි මාර්ගයේ ඉද්දි කියන එකට අර්ථ රාශියක් දීලා තියෙනවා. ධර්මාර්ථ රසක් තියෙනවා. ඉද්දි කියන එකට. ඒ තියෙන සියලුම ධර්මාර්ථ ප්‍රධාන කොටස් දෙකක් යටතේ ගොනු කරන්න පුළුවන්. ඒවා තමයි පළවෙනි කාරණාව යම්කිසි අභිමතාර්ථයක් ඉතු වීම. එහෙම නැත්නම් යම්කිසි අරමුණක් සමුර්ධ වීම. උපාය මාර්ගයක් සාර්ථක වීම, සඵල වීම. කියන තේරුමෙන් ඉද්දි කියලා කියනවා. ඔබට පැහැදිලිද? ඉද්දි කියනවා යම්කිසි අභිමතාර්ථයක් ඉටු වීම. යම් අරමුණක් සඵල වීම, සමෘද්ධ වීම, යම් උපාය මාර්ගයක් සාර්ථක වීමට කියනවා ඉද්දි කියලා. ඊළඟට තවත් අර්ථයක් තියෙනවා ඉද්දි කියන එකට. විසුද්ධි මාර්ගයේ තියෙන විදිහට. ඒ තමයි ඉජ්ජනය හෙවත් වැඩිම කියන තේරුම. ඉජ්ජනය හෙවත් වැඩිම නැත්තම් සංවර්ධනය කිරීම කියන තේරුමෙන් ඉද්දි කියලත් කියනවා. ඒ කියන්නේ පින්තුනි මෙහෙමයි. යම් ශක්තියක් කරන කොටගෙන සත්වයන් ඉන්න තැනින් උත්කර්ෂවත් භාවයට පත් වෙනවා නම් එතකොට ඉන්න තැනින් උත්කර්ෂවත් වෙනවා කියන්නේ වැඩුවා කියන එකනේ වැඩුණා සංවර්ධනය වුණා. අන්න ඒ නිසා ඒ අර්ථයෙන් ඉද්දි කියලා කියනවා. විශේෂත්වයටපත් වුණා කියන එක. ධානාදී උසස් තත්වයටපත් වෙන්නට ඇති බලය සාමාන්‍ය පුද්ගලයෙක් ධාන වඩනවා ඒ ධානාදී වශයෙන් උසස් තත්වයටපත් වෙන්නට හැකියාව තියෙනවා නම් ආන්න ඒ හැකියාවට කියනවා ඒ වර්ධනයට කියනවා ඉද්දි කියලා. සංයුක්ත නිකායේ ඉද්ධිපාද සංයුක්තයේ භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ භාවනා සූත්‍රයේ පැහැදිලි කරනවා ඉද්දි කියන එක මෙන්න මෙහෙම. ඉද භික්කවේ භික්ඛු අනේක විಹಿತං ඉද්දි විදං පච්චනුභෝති ඒකෝපි හුත්වා බහුදා හෝති දැන් බලන්න මෙතන කියනවා යම්කිසි භික්ෂුවක් නොඑක ආකාරයෙන් ඉද්ධි විද ලබනව නම් ඒ කියන්නේ ඒකෝපි හුත්වා එක් එක්කෙනෙක් වශයෙන් ඉඳලා එක්කෙනෙක් වශයෙන් ඉඳලා බහුදා හෝති ගොඩාක් වගේ පෙනී ඉන්නවා නම් එහෙම අපි අහලා තියෙනවානේ බෞද්ධ සාහිත්‍යයේ එක්කෙනෙක් ඉන්නේ නමුත් බොහෝ දෙනෙක් විදිහට පෙනී ඉන්නවා නම් අන්න එවැනි අවස්ථාවලට කියනවා අයං උච්චති භික්ඛවේ ඉද්දි. මහණෙනි මෙන්න මේකටයි ඉද්දි කියලා කියන්නේ කියලා. ඒක එක පැත්තකින් එතන විස්තර බලනකොට ප්‍රාතිහාර්යයක් වගේ පේනවා. ඊළඟට ඉද්ධිපාද කියන්නේ මොකක්ද? දැන් ওই ඉද්ධි කියන එකයි අපි පැහැදිලි කරගත්තේ. එහෙනම් ඉද්ධිපාද කියන්නේ ඒ භාවනා සූත්‍රයේම කියනවා යෝ භික්ඛවේ මග්ගෝ යා පටිපදා ඉද්ධිපටිලාභාය සංවත්තති අයං උච්චති භික්ඛවේ ඉද්ධිපාදෝ ඒ කියන්නේ දැන් අර ඉහතින් සඳහන් කළානේ යම් ආකාරයකින් යම් භික්ෂුවක් 이르දි වඩනවා කියලා ඒ කියන්නේ එකෙක්ව ඉඳගෙන බොහෝ පිරිසක් විදිහට පෙන්නනවා කියලා අන්න ඒක උන්වහන්සේ විසින් ඇති කරගත්ත යම්කිසි ශක්තියක්නේ. හැම කෙනෙකුටම එහෙම කරන්න බෑනේ. ආන්න ඒ ශක්තියින් ඇති කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාපිලිවෙත මාර්ගයට කියනවා ඉද්දි පාද කියලා. එහෙනම් ඉද්දි කියන්නේ ඵලයක්. ඉද්දිපාද කියන්නේ මේ ඵලය සඳහා අනුගමනය කරන හේතුව නැත්තම් ක්‍රියාපටිපාටි. ඒකට තමයි ඉද්ධිපාද කියලා කියන්නේ. ඒ අනුව ධාන අවිඥාලාභීන්ගේ ප්‍රාතිහාර්යය ඉද්ධි කියලා කියන්න පුළුවන්. ඒ සඳහා පාදක වන ධාන හතර මොනවද ධාන හතර? ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. කියන මේ ධාන හතර ලැබුවට පස්සේ තමයි අර වගේ 이르දි ප්‍රාතිහාර්යයන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධාන හතරෙනුත් විශේෂයෙන්ම චතුර්ථ ධානය ඉද්දි පාද විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉද්දි පාද කියලා කියන්නේ නම් චතුර්ථ ධානය. ඒ කියන චතුර්ථ ධානය සඳහා චතුර්ථ ධානය ඇති කර ගැනීම සඳහා මොනවද අනුගමනය කරන්න ඕන? ආන්න එතෙන්දී ඡන්ද, විරිය, චිත්ත, විමංශා කියන ඍද්ධිපාද හතර වඩන්න ඕන. ඒව තමයි මාර්ගය. එතකොට පින්වතුනි ඔය කියන සතර ධාන වැඩු ඕනෑම කෙනෙකුට ප්‍රාත්‍යහාර්ය පාන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බුදුදහම අනුමත කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා ඒ තුලින් සිද්ධ කරන irdiya තමයි බුදුදහම අනුමත කරන්නේ. ඔය සතර irdiya පාද වඩපු නැත්තම් ඔය කියන සතර ධාන වඩපු අයට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ලෞකික අයටත් පුළුවන්. හැබැයි බුදුදහම අනුමත කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක බැඳිච්ච ලෝකෝත්තර වුණු ප්‍රාතිහාර්ය පෑමක් පිළිබඳව. ඒ නිසා ඉද්ධිපාද ගාමිනී ප්‍රතිපදාව විදිහට ඉද්ධිපාද ගාමිනී ප්‍රතිපදාව විදිහට ධර්මයේ දක්වලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මාදිට්ඨිය ආදි වශයෙන් ප්‍රකාශ කරලා අවසානයේදී කියනවා අයං උච්චති වික්ඛවේ ඉද්ධිපාද භාවනා ගාමිනී පටිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඉර්ධිපාද භාවනා පටිපදාව කියලා මෙහිදී පැහැදිලි කරනවා විස්තර කරනවා එතකොට විසුද්ධි මාර්ගයේ මේ කියපු ඉද්ධිය ඉද්ධි පාද නෙමෙයි මේ කියපු ඉද්ධි කියන කොටස විසුද්ධි මාර්ගයේ දසවැදෑරුම් කරලා ප්‍රකාශ කරනවා. විසුද්ධි මාර්ගයේ ඒ ආකාර 10ක් පිළිබඳව විස්තර කරනවා. අපි ඒ සියලු කාරණා මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාල වේලාවට අනුව. ඊළඟට දැන් අපි කෙටියෙන් මේ ඡන්ද විරිය චිත්ත විමංශා කියන්නේ මොනවාද කියලා පැහැදිලි කරගත යුතුව තියෙනවා. වෙනතුනි මෙහි ඡන්ද කියලා කියන්නේ කැමැත්තට. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. මොනවටද කැමති වෙන්න ඕන අපි? මොනවා සඳහාද කැමැත්ත පහල කරගන්න ඕන? අපි කැමැත්ත කියලා ගත්තාම ඡන්ද කියලා ගත්තාම අපිට ඕන විදිහකට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් අපි මේක තේරුම් ගන්න ඕන ධර්මයට අනුකූලව. ඒ තමයි විශේෂයෙන්ම අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති. දැන් පැහැදිලිනේ මොනවටද කැමැත්ත ඇති වෙන්න ඕන? නූපන් පාපී අකුසල ධර්මයන් නූපද වීම සඳහා කැමැත්තක් ඇති වෙන්න ඕන. එතකොට නූපන් අකුසල් මා තුල උපදවන්නේ නැහැ කියලා මට කැමැත්තක් තිබුණොත් තමයි මට ඒ අකුසල් ඉපදෙන එක වළක්වන්න පුළුවන්. නැත්තම් අකුසල් ඉපදෙනවා. ඊළඟට uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. ඉපදලා තියෙන අකුසල පාපී ධර්ම ප්‍රහාණය කරන්න මට කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත නැත්තම් ඉපදිච්ච අකුසල ධර්ම මම රැකගෙන ඉන්නව මිසක් මම ප්‍රහාණය කරන්නේ නැහැ. ඊළඟට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නෝපන් කුසල දහම් උපදවා ගැනීමට කැමැත්තක් තියෙනවා. මං උපදවාගෙන නැහැ කුසල ධර්ම. මට ඉපදිලා නැහැ ඒවා. එහෙනම් ඒව මාතුල ඉපදවා ගන්න නම් මොකද්ද තියෙන්න ඕන මාතුල? කැමැත්ත තියෙන්න ඕන. නැත්තම් ඒ කුසල ධර්ම උපදවා ගන්න බෑ. ඊළඟට uppannānaං කුසලානං ධම්මානං තිතියා. ඉපදලා තියෙන කුසල ධර්ම මම ආරක්ෂා කරගන්න ඕන, පවත්වා ගන්න ඕන, රඳවා ගන්න ඕන. ඒ සඳහා මට කැමැත්තක් තියෙන්න ඕන. මං ඉපදලා තියෙන කුසල ධර්ම කෙරෙහි අකමැති නම් මා තුළ ඒවා පවතින්නේ නැහැ. ආන්න ඒ සඳහා කැමැත්තක් තියෙන්න ඕනේ. ඒක තමයි ඡන්ද කියලා කිව්වේ. ඊළඟට පින්වතුනි, තවත් මෙහිදී ඔබ තේරුම් ගන්න යහපත් ව්‍යාපාරයක් සඳහා යහපත් ජීවිකා වෘත්තියක් සඳහා අපි තුල කැමැත්ත තියෙන්න ඕනි. යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න නම් ව්‍යාපාරයක් කරන්න ඕනි. ජීවිකා වෘත්තියක් කරන්න ඕනි. එතකොට ඒ ජීවිකා වෘත්තිය සිද්ධ කරන්නට නම් යහපත් විදිහට ජීවත් වෙන්නට නම් ඒ කෙනාට ඒ සඳහා කැමැත්තක් තියෙනවා. Tamanට සාධාරණව ජීවත් වෙන්න කැමැත්තක් නැත්නම් ඔහු ජීවත් වෙන්නේ අසාධාරණ විදිහට. අයුතු ලෙස. අයහපත් විදිහට. ඊළඟට දැනුම, අධ්‍යාපනය, අවබෝධය ලබන්න කැමැත්තක් තියෙන්න ඕන. ඒ දැනුම අවබෝධය ලබන්න කැමැත්ත නැත්නම් ඔහුට දැනුම අවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ. ඉගෙන ගන්න කැමැත්ත තියෙන්න ඕන. ඒ ඉගෙන ගන්න කැමැත්ත ඇති වුණොත් තමයි අධ්‍යාපනය ලබන්න පුළුවන්. නැත්තම් බෑ. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා කැමැත්ත තියෙන්න ඕන. ඒ කැමැත්ත තිබුණොත් තමයි යහපත් රාජ්‍ය පාලනයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා කැමැත්තක් නැත්තම් එතන තියෙන්නේ අයහපත් රාජ්‍ය පාලනයක්. ස්වකීය කාර්යයන් මනාව ඉටු කරගන්නට කැමැත්තක් තියෙන්න ඕන. එහෙම කැමැත්තක් නැත්නම් සුඛී කාර්යයන් මනාව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඡන්දය කැමැත්ත කියන එක විවිධ විදිහට අපිට වර්ග කරගන්න පුළුවන්. විරිය කියලා කියන්නේත් එහෙමයි. දැන් කැමැත්ත තිබුණට හරියන්නේ ඊළඟට වීරය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ සඳහා උත්සාහය තියෙන්න ඕනේ. අකුසල් පව් දුරු කරන්නට කුසලය තියෙන්න ඕනේ. කැමැත්ත තියෙන්න ඕන වගේම ඒ සඳහා යොමු වෙන්න ඕන වෙහෙසෙන්න ඕන වීරිය වඩන්න ඕනි. අර ඉහතින් සඳහන් කරපු සියලු කාරණා නෝපන්න කුසල් ඇතික නැතිකරන්න උපන් කුසල් දිනු කරගන්න ආදී කාරණාවන් කෙරෙහි ඒ කියන සතර සම්‍යා ප්‍රධාන වීරය කෙරෙහි වෙර වඩන්න වීරය වඩන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි. ඒකට කියනවා විරිය කියලා. දැන් කැමැත්ත ඇති වුණා වගේම වීරය සිද්ධ කළා වගේම ඒ සඳහා අපිට හිතක් පහළ වෙලා තියෙන්න ඕනේ. හිත තියෙන්න ඕනෑම කාර්යයක් සිද්ධ කරන්නට නම් ඒ සඳහා නැමුණු හිතක් තියෙන්න ඕනේ. කුසල් වඩන්නට අකුසල් දුරු කරන්නට සිතක් තියෙන්න ඕනේ. ඒ හිත පහළ වෙන්නේ නැත්නම් ඒ හිත ඒ කාර්යෙහි පිහිටන්නේ නැත්නම් කුසල් වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධර්මය හසුරවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක චිත්ත කියන කොටසයි. විමංශා කියලා කියන්නේ විමසනවා. විමසීමේ හැකියාව, විමර්ශනාත්මක බව, අපාය පිළිබඳව, සතර දුක හා විශාලත්වය පිළිබඳව, සාර අසාර දේවල් පිළිබඳව, කුසල් අකුසල් පින්පව් පිළිබඳව, කල කීදේ පිළිබඳව විවිධාකාරයෙන් අපිට විමසන්න විමර්ශනය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අන්න ඒ විමර්ශනශීලී ස්වභාවයත් එක්ක තමයි කෙනෙකුට දැනුම අවබෝධය ලබන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ කියන ඡන්ද, විරිය, චිත්ත, විමංශා කියන මේ කාරණාවන් අවබෝධ කරගන්නකොට ඒවා පුහුණු කරනකොට ඒ පුහුණු කරපු කෙනෙකුට ආයු කල්පයක් හෝ නැත්නම් ආයු කල්පයකට වැඩි ප්‍රමාණයක් හෝ ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ආන්න ඒ සතර 이르දිපාද තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ වඩලා තියෙන්නේ. එහි ආනිසංස විදිහට. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් මා ඔබට කරුණු පැහැදිලි කළේ සිහිපත් කළේ සතර 이르දිපාද පිළිබඳවත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම කියන කාරණාවත් පිළිබඳව ඒ ආයු සංස්කාරය අතහැරියේ බුදුරජාණන් වහන්සේ සතර irdipaද වැඩු කෙනෙකුට තථාගතයන් වහන්සේට ආයු කල්පයක් වැඩ ඉන්න පුළුවන් බව ආනන්ද හාමුදුරන්ට සිහි කිරීමෙන් නමුත් උන්වහන්සේට ආරාධනා කරන්න නොහැකි වූ නිසා මාර්යාගේ ඉල්ලීමට අනුව බුදුරජාන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා. ඔබට ඒ තුලින් මම පැහැදිලි කළා ඒ කාරණාව පිළිබඳව සතර ඍද්ධිපාද පිළිබඳව කෙටියෙන් කරුණු පැහැදිලි කළා. ඒ නිසා මේ ඇසු දහම් කරුණු ආනිසංසයෙන් හැමදෙනාටම සතර ඍද්ධිපාද වඩන්නට ඡන්ද, චිත්ත, විරිය, වීමංසා වඩා ඒ උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ ධර්ම කාරණා ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමදෙනාටම උපකාර උපනිශ්‍රය වේවා කියලා මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සාදු ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජාවෙන් ලැබූ කුසලයෙන් අමා නිවන් සුව ලැබේවායි පින් අනුමෝදන් විය යුතුය සාදු සැමට තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය ರಾಜಕೀಯ ಪಂಡಿತ ಗೌರವ ಶಾಸ್ತ್ರವೇದಿ ಪೂಜ್ಯಪಾದ ನಿಗ್ರಹ ಜ್ಞಾನಿಯಿಂದ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.